මනස සිතේ සංගින පොදන්න ප්‍රත්‍යයෙන් පාපෙන් ජීතන මනෝකස්සේ භගවතේ රහතේ ගන්නා යත්තේ ඒක තමයි පරිවර්තන කරනවා. මේ විදිහට දාන්න ඕනේ. අපේ හිතේ තියෙන අපට ඔයාලා කියන්නේ අපට ඔයාලා සත්‍යය හදාගන්න බෑ. ඒක නිසා මේ සංකේත සංකේත කියන සහ තමයි මේ කරන්නේ නේද? අපේ මෙතන සිටින්නේ කොහොම අහසද? මෙතනදී මේක ප්‍රකාරයෙන් හරියට. එකක් දැක්ක සිටින්නේ අර දෙක නිදහස් වෙනවා. දෙක නිදෙන්න බැලන සදා කාලිකත්වයේ පස්තර ගන්නවා. සබඳා කාලිකත්වයේ පත්වීම ඒ සත්‍ය දුකක් නැති ස්වરૂපයක සත්‍යයි. ඒ විදිහට කරගන්නෙත් ඒක කරන්න තියෙන සත්‍යය සොයගන්න. මේ අපි යම් කිසි කෙනෙකුගේ මගින් කරගන්න සත්‍යය. ඒ වගේම මෙන්න බයක් ඒ බයක් උද දැන් වැඩේ. මේ දෙන්නේ විද්‍යා ක්‍රමයක් යටතේ ජීවිතය සංවිධානය කරන්නේ ඒක අනුව ලැබෙනා අයිතිවාසිකම සමානුකූල ජීවිතීම සමානුකූල ප්‍රත්‍යාත්මක වීමකි තමයි මේ අදහස සාර්ථක වෙන්නේ. ඒකයි අර වේදන සංඥා කියන දෙක. වේදනාව හරියට විදයන් බැලුවේ ක්‍රම බැලුවේ දෙක සෝර ගන්න උත්සාහ කළොත් හරියට රෙද්දකට රෙද්දකට අර යන්තික ඉරන්නවා. මේ ජීවිතයේ වේදන ඉනාලන. ඒ මොකද උරණ සත්‍ය දිරේ. දැන් අපි බලකට අතල ගන්න බලට වතුර ගන්න. මොකද ඒක ඉරන්න කරන නිදහසම. ඉදකදම. හිතට ගන්න කියේ. ඒක කියනවා ඒ ඉරන්න ඉදහස. අන්නේ අපි අපේ වේදනාව ඒ ඉරණ සත්‍යයේ කියලා කියන්නේ. පිටින් නේද? ඒක වේදනාව ඉරණ ත්‍යාගයට සමාන කරහරි පිට. අපේ සම්පූර්ණයේ තේරෙන්නේ ඒක ඒ ඒ සම්භාවය ඒ සත්‍යයේ ඒක සම්මාවේ යන්නේ ඒ ඉරණක දෙය ඉරණක දෙය පිළිවෙල යම් කිසි වර්ණය හදය ඒ ධන්‍ය මේ මොනවා හරි පිළිගන්න අර ඉරණක සමයේ හැටියට ඒවා වැඩි වෙන තමයි තියෙන්නේ. දැන් සංයාවේ විස්තරය. අදන්නේ මම දෙවියන් වහන්සේලාට ඒ කියන්නේ රහමන් හඳුනාගන්නයි අසල්යයි. ඒ හඳුනාගන්නේ කියන්නේ මොකක්ද? ජීවිතේ ඒක අර ඉදිරි වෙනගෙන කියාගෙන ඉන්නේ ඒක කියන්නේ තේරුම් සාගරීම තමයි මේ හඳුනගන්නේ. දැන් අපි ඒක අපි හඳුනගන්නේ විඤ්ඤාණයට යයි ඒක ඒක අපිට විඤ්ඤාණයෙන් සත්‍ය සත්‍ය කරගන්න. අපිට හඳුනා ගැනීමට දැන් කිසි වෙනසක් නැහැ. කලකිරීම. කලකිරීම. කලකිරීම. දෙවියන් කියන සත්‍ය දෙන්නේ වෙනසයි කන්නේ ගැතිය. ඒක මේකයි මේකයි මේකයි කියන කෙනෙක් කන්නේ ගැතිය. ඒක මේ දෙක මිනිස්සුන්ට මිනිස්සුන්ට අපිට කියන්නේ අපිට කියන්නේ ඒ වේදනාව එකේ ආකාරයෙන් අපේ සිත්තර හැදෙනවා. ඒ හැදෙන වේදනාවේ යම් කිසි වේදනාවක් ලක්ෂණයක් ඒ විඳන ලක්ෂණය මොකද චිත්ත දුක්ඛ කියන්නේ චිත්ත දුක්ඛ උපේක්ෂාවේදී විඳන ලක්ෂණ අතරින් එක තමයි අපිට හැම වෙලේම ලැබෙන්නේ ඉතින් එක මේ ලැබෙන්නේ තුන එකක් හරි එකක් ලැබුණාම විශේෂයෙන් අපිට ලැබෙන්නේ සත්‍ය දුක්ඛ වෙනකද ඒක ආර්ථික සිද්ධි බොහෝ දිනක් හස්තේ මැදස්සේ ශරීරයේ සුඛ දුක් දෙක පිළිගන්නේ ඒක කාර්යය මේක එකක් මේ ධාමයේ මේ සුඛ දුක් දෙක එක්ක අපේ සිතිවිලි වැඩ කරන ආකාරයට අනුවරයක් කරන්න. එකයිට ලැබෙන කිසි. උන්දන්ද සිතේ කාර්යනාම බඳීම දුක්ඛ කාර්යෝම ගැටීම. කියන්නේ දෙක හරියට පාට වගේ අර ඉරල පාට වගේ අර වේදනාවේ ස්වභාවය තමයි. අර කෙරේ. සිතෙන් ඒක පහළව දෙක ගන්න. මේ අයින ගැටේ පදයන් කරගෙන තව ඔය අත්‍යාරම උඩ හදගෙන අත්‍යාරම හරි මහරජය තම කෙරෙක සිද පීඩා ඒක ආකාරයෙන් පීඩා මත කරන ලක්ෂණ. ඒක කියනවා සිද්ධාව, ප්‍රේම, මාන, අහංකාරකම ආගම. මේ ආදී වශයෙන් නාම වචන වලට පාවිච්චි කරනවා. ඒ මොනවද? ඍජු වල ප්‍රමාණ. සෛන්‍යාව කියන්නේ එක්තරා දුක්ඛ ඍජුක තර ප්‍රමාණයක් එයා විඳිනකි. මරයාගේ ජීව දකින්නට මගේ විරෝධයක් කියලා ඒ විරෝධයේ ඉඳ අපි විඳින විඳීමේ ප්‍රමාණය ලක්ෂණය හදවතට දෙනවා හදවතට ඉන්ෂා අල්ලාහ් දැන් තවදාන් සත්‍ය මාදී දේවල් දැන් හිතලකට ඒ ඒ එක වේදනාවක් නිදින හැටි දෙන්නකම මානසිය හැන්ද පරිණින් දෙති වෙනවා මේ සංයෝගය ඒ සංයෝගය වේදනා සංයෝගය තමයි මේ ඉස්සර කලේ දෙයක් ඒ ඉස්සර කලේ දෙයක් ප්‍රේතයෙන් හැදි හැදිච්ච සංවේදකයක. ඒ ප්‍රේතයේ පාටකෙන්නේ වෙනසකෙන්නේ. ඒ ප්‍රේතයේ සංසිඳන්නේ. සංසිඳහතුනේ කහවගේ ඒ විදේක සිතට සමානයි වැඩ කරන්නේ ත්‍රිසාරයේ. කරන්නේ ත්‍රිසාරයේ වෙන් කරපු නිසා කරනවා. ඒ වෙන් කළා සම්මුති හේතුෙන් කරනවා. දේශාව නෝදේ ආසාව මේ ඔක්කොම අර ඒ තේ චරිතය අඳුනා ගන්න සංඥා. එතන එතකොට මේ සාහන හිතෙන්න අපි අපිට ශරීරික සිද්ධිය මොකද්ද? මුංගල ස්වභාවයෙන් ලැබීම ඒ අපේ ජීවිතේ අයිතිවාසිකම හැටියට අපි පිළිගන්නවා කියන්නේ මොකද කියන්නේ? ඒ මුංගල ශක්තිය කියනවා. ඒ හින්දම සත්‍යය ලැබෙනත් එක්කම අපි ඒ කියන වර්ගයේ අසිතිවි හේතු පහදාගෙන මේ අවස්ථාවේ දෙකේ වෙන අතර අවස්ථාවේ දෙකේ අතර මතුවට දෙකේ වීමේ සංපත් වීමක් අර කහට උරාගැනීමක් වගේ අතන්පත් වීමක් දෙනවා ඒකට ඒ සංපත් වීම නිසා අපට ස්ථීරයෙන් කොයිම අවස්ථාවකවත් කොයිම අවස්ථාවකවත් දහස් මේ ගන්න මම මේක කළා විඳින්නේ සපක් කිසිම වෙලාවක කිසිම අවස්ථාවක කිසිම ප්‍රයෝගකින් අපේ ජීවිතයේ පිළිවෙලක් නැහැ මේක කළා නම් සපේ විඳිනවා අපි තේරුම් කරන්නේ සපේ විඳිනවා කරන්නේ ඒක සංකීර්ණ දෙස්කින් කියන්නේ නේද විදියට ඇතුලේ විදියට විදියට ඒ රෝගිත බලාගෙන මම විඳින්නේ සපමයි කියලා හිතාගෙන මොකද කියනවා අද දන්නේ නැහැ මේ විදිහට හිතෙන්නේ. මේ විදිහට දන්නේ නැත්නම් මොකද? හේතුව මොකද? ඒ හිතේ කියලා දන්නේ නැත්නම් එයාලගේ ඒක ආකාරයෙන් ක්‍රියා කරන්නේ ඒ වෙලාවට එන. ඒක මිනිස් ස්වරූපයක වැඩ කරන්න ඇතිවෙන තියෙන ශක්තියද අරම මේ ඉදමකට බහින්නේ නැහැ. ලක්ෂණ දෙකක් ගන්න. මොන විදිහටද ගන්නේ? ඒක මොනම ආකාරයෙන් වැඩ කරන්නේ නිසා සැක පරිත ජීවිතයක් ගත කරනවා. ඒකට තමයි අර කියන්නේ විචිකිච්ඡා. විචිකිච්ඡා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරාමාසය තුන අපේ මේ දෙකේ ජීවයෙන් ඉන්නවා. සක්කාය සක්කාය දෙක ඒ ඇතුලේ තියෙන ශක්තිය වෙන ක්‍රියාව. ශක්තිය ක්‍රියාව කරනවා. මම දන්නේ නැහැ. ඒ නිත්‍යම අංගතිය. හරියට මහා විශාල තර්ක කීයක් ඇති. සත දාන දුන්නේ දාන්නේ මොන තර්කයක්ද? පරිසාතන මෙතන යනකොට මොන කතා මම දැක්කා විතර දන්නේ අන්න මේ වගේ අයිතිවාසිකමක් එක්ක අපි ජීවත් එතකොට මේ අයිතිවාසිකමක් එක්ක ජීවත් වෙන අපිට බුදුන් වහන්සේ කියනවා මේ අයිතිවාසිකම් නැන්නේ මේ සත්‍යයේ දෙවි විතරක් නැත්නම් නිදි ලෙස ක්‍රමයෙන් ලැබෙන්නේ එක් එක් ක්‍රමයකින් මෛත්‍රිය අපි දන්නවා ඒ සාම සීල භාවනා සීල සමාධි ප්‍රඥා ආදී සියලු ඒ ක්‍රියා මාර්ග ඔස්සේ සමාධි සමාධියේ සිටියේ සංවිධාන කරගෙන යනකොට අර වැඩිච්ච දුක් විඳ ශක්ති දිනවස්සන්න මකා ගන්න නැති කරන්න සම්මේතයේ ක්‍රියා නියම විදිහට තේරුම් ගන්නකොට මේක කෙරෙන්නේ මෙන්න මෙහෙම කලින් කියලා තේරුම් ගන්නවා ඒවා ඉතින් විදිහට කරනකොට අර බලන්න. අර නැති. සුද්ධ වෙන. ඒ වර්ග දෙන්නේ නැති යන. එන්නේ දැන් යටි අදට අදට තියෙන. අදට තියෙන ඉස්සෙට සම්බන්ධ කලේ ඒකලාපි අර ඊදා කතා කරපු සත්‍ය. ඒකේ මේකේ සම්බන්ධ සම්බන්ධ කරපු. ඒකද ගන්නේ මෙතන තේසිත හැංගිලා නෙවෙයි සංකේන්ද්‍රිය මොකද යන්නේ ජීවිත ආශ්‍රය යති. සීලකරන පංචේන්ද්‍රිය පිළිබඳව ප්‍රශ්න. එතකොට පංචේන්ද්‍රිය කියන දක්ෂකරණයේ ජීව හරිනේ. ඒක පංචේන්ද්‍රියේ අර කියන වේදනා සංඥා දෙකේ බල සම්බන්ධතාවය බලවත් බලවත් කියන්නේ ක්‍රියා කරන්නේ ඒ පහෙන් තමයි. ඒක පහෙන් ඒකයි අයින් කරගන්න. මනෝන්ද්‍රිය කියන එක වෙන් කරන්නේ. ඇයි වෙන් කළේ? වෙන් කළේ අර පංචේන්ද්‍රිය ආශ්‍රිත. සම්මා ඒ පංචේන්ද්‍රිය කියන කඩේ එලිස්සත් එක්ක සංකීර්ණ වස්තුවක් සතහට සම්බන්ධ එකක් මනෝන්ද්‍රිය කියන්නේ. එනිසා මනෝන්ද්‍රිය නෙමෙයි මේ වින්දන හදන්නේ. මනෝන්ද්‍රිය කරන්නේ වින්දන ධාරණය. ඒක නිමිත්ත සත්‍යම භාවය කරන සතර කරගන්න සංපත් ඒක දැන් මෙතන ඉන්නේ ගැන සත්‍යය මොකද්ද විස්සක්කේනාවිත සංකේ ඉදීනි පරිසුද්ධයන මනෝවිද්‍යාවේන සීන් වේය ඒ කියන්නේ මේ හල සත්‍යය තාම අපට තාමකට මේක බෞද්ධ දර්ශනයේ තියෙන ඒක විස්සක්කේක විස්සක්කේක සංකේත ඒකේ ප්‍රසිද්ධ ඉඳහතර කරනවා. ශ්‍රීමකට උලම බුද්ධ දේශනාව හැර ඒ සියමංගල කියන කර්ම හැර මේ කරන දෙයක් මොන එකක් කරන්න බෑ. ඒ ඉඳලා හැර දෙන්න තේරෙන්නේ. මොකද දැන් මෙතන හයි මොකද්ද? මේ ඉන්දිය ධර්ම පහ. ඉන්දිය පහ. අත කලින් අපේ ජීවිතය. මේ ඉන්දිය පහ යම් කිසි බුද්ධ මේ ධර්මයේ මේ ගන්නාසේ අරමුණ. නීති ආශ්‍රේ සිතට ගන්නා වරණිය. යම් කිසි පුද්ගලෙක් සුද්ධ කළොත් එයා සුද්ධ කරගෙන සුද්ධ කරගෙන සුද්ධ වෙනවා සුද්ධ වෙනවා. අහනවා මනෝන්ද්‍රිය මනෝන්ද්‍රිය විසින් ඒ මනෝන්ද්‍රිය කියන්නේ ඒ මනෝන්ද්‍රිය විසින් දෙන මුදවන්නේ මොකක්ද? නියදන මනේන්ද්‍රයේ දැන නිදන්නේ මොකක්ද? අන්න ඒකට අපි බොහෝ මුල් කාලේ ඉඳලා මේ මනේන්ද්‍රය ගැන කියන්නේ ඒ తీරන අකම කුඹිදලා ඉස්සරහට එනවා. මේ මේ ධර්මයේ ස්වභාවය. මනේන්ද්‍රයේ මොලේනේ මනේන්ද්‍රය කියන්නේ මොලේ අපි එහෙනම් මොලේ කරන්නේ මොකක්ද? හැම වෙලේම අ ඉන්ද්‍රියෙන් ගන්නා ජීවිත සටහන් එක්ක හිතෙන් ගන්න අදහස් සටහන් දෙක මිශ්‍ර වෙලා සංකප්ප වෙනවා. දැන් සිඳලා කියන කොටල අපිට බයක් එක්කයි සිඳින් ශබ්ද වටක් වෙනවා. බයක් එක්කයි සිඳින් ශබ්ද. ඒ මොකද දුක එක්ක මිශ්‍රයි තියෙනවා. අයි සිඳින් ශබ්ද දුක එක්ක මිශ්‍ර. සිඳලා දැන අපිට දුක් සහිත ආරම්භය අපිට ලැබෙනවා. ආයෙත් කපලක් කඩාගෙන ගියා, ගෙවිල ගියා, මිනිස්සු කාලා මැරුවා. ඔක්කොම හතේ හතෝන් ගදයි අපි සුඹලගෙන හැරෙයි. එතකොට දැන් හතෝන් දෙකේ ආරංචි දුක් දහතේ. දෙකේකට යෝජානියා කියලා යෝජානියේ එයාගේ දුක. අර මිනිහට කරන දුක නේ. ඒ අහන්දාට බෑ. ඇයි මේ අහන්දාට යන බලන් යට සාධාරණ වෙයිද කියලා ඒක නිසා යෝජානියා අහන්දාට බෑ කියලා බය වහන. මේ දුකට මේ ಇದು ಏಕೆಂದ್ರೆ ಘಟನೆ ಇಲ್ಲ ಅಂತಿಮ ಸುಳ್ಳಿಲ್ಲ ಇವರದ್ದು ಅಮರನಾಥ ಕಾಲದಲ್ಲಿ ಕಟ್ಟಾಗಿಯಲ್ಲ ಅಮರನಾಥ ಒಂದು ಒಬ್ಬ ನಿಜ ಒಂದು ಒಬ್ಬ ಅತಿ ಅತಿ ನೀತಿ ಶಬ್ದ ನೀತಿ ಸಟಹನ ಸ್ಪಷ್ಟ ಸಂಬಂಧ ಇದ್ದ ಮಾನಸಿಕ ತೀವ್ರ ಸಟಹನಕ್ಕೆ ಅಪರಾಧ ಸಟಹ ಸಿಂಗಲ ಸೀರೆ ಕೊಟ್ಟ ಹಣ ಸಿಂಗಲ ಸಟಹನ ಸಿಂಗಲ ඒක කියන සිද්ධියේ කියන શબ્දේ කොටල අර ක්‍රියාත්මක වෙලා අර බලක හේතුනා එන්න ඒකයි අපි ජීවරය දික්ටි දික්ටි තමයි කියන්නේ ඒක අපි දැන් මෙතන ඉන්ද්‍රිය ඉන්ද්‍රියගේ පරිසුද්ධතාවය ඇති වෙනකොට කියලා මේ සත්‍යයේ දීපා පරිසුද්ධතාවය ඇති වෙනකොට මම වහතේ දෙල తీරන මොනවාද මොකද්ද නිගමනය? සිංහයාට මොකද්ද සිංහල නිගමනය? ඒ සුපරිසිද්ධ දෙකේ මොකද්ද? අර හිදු ශබ්ද තව අප්‍රමාණ ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඒ කියන දර්ශන මේ ඔක්කොම එක්ක අපේ චිත්තවල අ සටහන් වෙලා තිබි චිත්තෙන් දුන්නා වූ අර දුක්ඛදායක සටහන. වෙනස් කර. වෙනස් කරමින් අපි වෙනස් කළ ක්‍රියා කරමි. අරව සුද්ධ සුද්ධ වූ අවස්ථාව ගැන කතා කරනවා. ඉන්දියාවේ පරිසුද්ධතාවයේ කියන්නේ. ඇයි ඒකට ඉන්දියාවේ පරිසුද්ධතාවය කියලා කියන්නේ? ඉන්ද්‍රිය කියලා කියන්නේ අරමුණු ගැනීම සඳහා අධිපතිකම් කරන කොටසක් තමයි අරමුණු ගැනීම සඳහා ආධිපත්‍ය ධර්මපත තමයි ඉන්ද්‍රිය කියලා කියන්නේ. ඒක කියන්නේ සංකේන්ද්‍රය. තවත් ඉන්ද්‍රිය කොටසක් තියෙනවා. ඒක එනම් කරන්නේ සංකේන්ද්‍රයේ ඉන්ද්‍රිය. ඒ සැකන්දීම සඳහා අධිපතිකම් කරන තවත් ඉන්ද්‍රිය පහක් වෙන සද්ධාගත ඉන්ද්‍රිය සමාන්තය. ඒක ධර්ම පහක්. මේක වස්තු පහක්. ඒකට කියන්නේ මේ ඉන්ද්‍රිය වලින් අපි කරන්නේ අරමුණු ගැනීමයි. හරි අපි අරන් තියෙන අරමුණු ඔක්කොම දුක් විඳින විදිහට අරන් තියෙනවා. අපේ අරමුණ ඔක්කොම දුකයි. දැන් මේ දැන් කියන අපි සතුට වෙනවා. කවදාහොල අපේ ඉන්න. එන්න අපේ ඉන්න දෙන්නේ සතුටේ. සාධන අපි සතුට වෙනවා. එයා හිතේ එයා දැකලා එයා මේ කතා කරන අපිට මේ සම්බේතේ අපේ යා මම දන්නේ කියන මොකක්ද දුක් නිදින ස්වરૂපය තමයි අයිසාරය. ඒකද තමන්ගේ දරුවා, තමන්ගේ භාර්යාව, ස්වාමි පුරුෂයා මේ ඔක්කොම සිතනකොට හැපිටක් නෑ. මොකද හැපිටක් නැත්තේ. යෝගයෙන් වල යෝගයට අයිති සමීප වතර කර වැරදින තේයත් වැරදින කොටස් එක්ක විරුද්ධ වෙන්නේ තමයි හැම අරමුණක් කියන්නේ. ඒක අපි අදහස් ඒ සතහන් කරලා තියෙන්නේ. ඉතින් කෝක කතා කරන කිසිමක් එක්ක අපිට යන්න විඳවන කතියක් එක්ක සාහිත්‍ය කන්දේලා. පරිලකට මේ පුද්ගල අරගෙන ඒක ප්‍රතිවිරුද්ධ පැත්ත. ප්‍රතිවිරුද්ධ පැත්තේදී මේවා දැකලා කියලා ගන්නවා. උදාන සීල භාවනා සීල මොදේ ක්‍රමයේ ඒ බලාපොරොත්තු අයින් කරනවා විරෝධය අයින් කරනවා ඒ කලක් චිත්ත ඥාන පුරුදු කරනවා ඥාන පුරුදු කරනවා අර සිංගලා ගැන සිංගකට යාලු දුකක් නේ සත්‍යයි. යාගේ ස්වභාවයෙන් කියන්නේ ආහාර වලින් සත්‍යව කරන්නේ බැරි සත්‍යව දෙන්නේ නැහැ. ඉතින් මේ ජීවිතෙන් දෙකයි කියලා එයාට සාමකාමී සිතිවිලි හිතෙන්න එයාට එයා පිළිබඳව අර වැරදි ක්‍රමයෙන් හිතලා ගත්ත රිදුම් වල තත්ත්වය නෑ මකන හරි පැත්තට. අනේ කියන්නේ යථා භූත ඥානය. යථා භූත ඥානය කියන්නේ ඒ යම් තේජේ සකස් වේද තියෙන්නේ ඒ විපීතන විතරයි. සම්බුලා හැදලා තියෙන්නේ කක්කසනේ වගේ තියෙන. ශක්තිය කියන්නේ ආතෝක යදිය කොහොමද නැහැ. ඉතින් මේ ප්‍රලයට නියෝලයට හිතන්න පුළුවන් මිනිහා ඒ සිඳුල් කතාවට අපල යහන්න ඕනේ නැහැ. මිනිහා බේරිලා මුල තින්ද පුළුවන් නියෝලයෙන්. අපරිසෙන්නේ සිඳුලට යාම කටයුතු කරගන්න. සමංගලේම තමයි. ඒ සිඳුලාගේ මුළු ප්‍රශ්නයක් නැහැ. බලආද වල කියා ගන්නේ මේක ජත්තන් ශ්‍රී සීමතියක් දෙලා ඉවත් වෙනවා මේක කන්දෙන් යන්නේ නෑ අර ඉන්න කපල නෑ හේතන් ගිහලා ඉතින් සීමිය කන්දෙන් බලනවා සංගීතාරය කවුද ඉන්නවා ඒක යථාර්ථයෙන් විකලා ඒ නිල තීරණයකට දෙලකට අර හිතේ කුලලාගල තිබිච්ච දොස්සක් වෙනවා රාගන තිබිච්ච ජීවිතය ඒ වගේම තමන්ගේ කාමයක බාහිරාවට බාහිරාට ලෝකෙට කතාට මේ සම්බෝ බාහිර ලෝකෙට ඇතින් කලින් නැසෙන් ජී. හරි. ඔක්කොම මෙලදෙන්නා වූ නිමිති ආශ්‍රය කරමින් හැදෙන්නා වූ අරමුණ සප තත්ත්වයට හදාගන්න, සප තත්ත්වයට පෙරලා ගන්න, සප විදියට පිළිගන්න. ඒ අරමුණ ලැබෙනකොට සප විඳින්න අපි අර ගාන්තර යථාභූත ඥාන කියන එක යොදමින් කලයකටම ඒක හැටි වෙනවා. මේ දරුවක් මේ තෝරු මේ කියන අපි කියන්නේ මම කියන්නේ මේ කරන්න තියෙන්නේ. අපි කියන්නේ නේද? ඒක දරුවාට මම කියන්නේ නේද? එහෙනම් දැන් මම කියන්නේ නේද? ඒක අණ්ඩක් නැත්නම් තමයි කියන්නේ. ඈ? ඉතින් එහෙනම් අපි හිතන්නේ. ඒ නේද? එයා ඉගෙන කීකර ගම්මන් කියන විදිහට කරන්නේ. මම කියන විදිහට කරන්න පුළුවන් ශක්තිය අපේ ලෝකේ ලෝකෙ ඉතිරිලා. එන්නේ වෙන මොනවද ශක්තියක් කියන්නේ. ඒ විදිහට කරන්න පුළුවන් නේද ඒක කරන්නේ. ඒ කියන්නේ ඒක නේද? ඒක නේද? ඉතින් ඒ කියන්නේ ලබන්න මම ඉතින් සුදුසු නෝන්න ගන්න තොරදියා ගන්න ඕනේ උන්දහ බලන්න. එළ මුලින්ම මට මෙතන ලාභයක් නෑ. ඒක තමයි ලාභය. තේරුණාද? අන්තප්ලේ ජී කාර්යය හැදෙන්න මේ දෙවියන්. ඊළඟට ඊදී හිතමි. සාමිකතම සුද්ධ නිදමනය දැනගත. හෝ මට දුක්ගෙන ජීවිත. ඉස්සක් නෑ. එතකොට මේක දෙන්න පිළිතුරක් නෑ. මේ දෙන්න පිළිතුර අර මොකක්ද ඒක නියම නිගමනය? ඒක නිගමනය මොකක්ද? මොකද මනෝවිද්‍යාව. ඒ විද්‍යාව. හරි මොකක්ද නිගමනය කියලාම හරි සාහෘතින් උත්තරයක් දෙනවා. ආකාසානන්තත් විඥානන්තත් අතින්ද. ඒක කියවහම බෞද්ධයයි. ආ ඒ කියන්නේ දුක්ඛ දුහමනේ කියන්නේ. හරි බලන්න මේ කියන්නේ අර පදිහන මේකේ අර පදිහන සංස්කෘතිය ලැබෙන එක. එන්න ඔහොම එවිච්ච සෑහෙන සමස්තයේ එවි එන්න දකින අදලා ගන්න බැරියක් එකයි බෞද්ධය ඉන්නේ ඒකයි නෝන හරියට ගන්න බැහැ. ආකින් කන්නේ ආකින් කන්නේ අර විදිහට සිතුම් සිතකින් යතන තත්ත්වයෙන් ලෝකයේ දෙස බලන්නේ. ඒ විදිහට යහද සිතිවිලි සංවිධානය කරන්නේ ඒ ඇත්ත පිළිගන්නේ ජීවත් වෙන කොට එයාට සිද්ධ දෙයක් මොකක්ද මේ ශරීරයේ එයාගේ පිළිච්ච කාම ස්වરૂපය කාම ස්වરૂපයි කියන්නේ එක එක වර්ගවල දුර්ජීවිත තරම් දුර්ජීවිත සූත්‍රයෙන් ක්‍රියා ක්‍රීමක තමයි කාම ශක්තිය කාම බල ශක්තිය හරියට ඒක හොඳම ශක්තිය. හදිනාරාක ක්‍රියාවල් වල සිදුවීම් ලැබුණ ගත්ත හේගත් අදනම් කරගෙනයි. ඒ නෑ මහා කරකට හේගත් අපි සාහිත්‍ය කළා තියෙන්නේ. එතකොට අර ආකාරයෙන් යථා තත්ත්වයකින් කාටත් සමාව දීලා කාගෙත් අයිති ඔවුන්ට බාර දීලා අපේ ඇති සම්බන්ධයක් නෑ ඉන්නකන් එන්නේ ඉතකන් නිෂ්ක්‍රිය ආදී අපි ජීවත් වෙනවා මුදුත් නායකයන් හිතන්නේ ක්‍රියා කරනකොට අර කාස්තකව සකස්ච්ච රූප කලාවෙන් තුළ අභ්‍යන්තරින් ගැඹලා තිබිච්ච කාස්තක ශක්තිය දේවත් ඒ රූප කලාවෙන් නිරුද්ධ වෙනවා දැන් සෝනි සිටි සිඳලාගෙන හිටන් බොහොම සාන්තයි ඉස්සර සිඳලාගෙන හිටින්නේ ඒක නිසා සිඳලාගෙන සිඳින් නිවිච්චේ අරමුණ හැදෙන්නේ දාන සයියෙන්නේ මේ අතරම කතා ඒ ජීවිතෙන් දුන්න සැපේ ඉන්නේ අපි කිලෝගෙන හිතේ තාපා අපි කියන්නේ ඒ බාන දැන් දෙන්නේ මිනිස්සුලා තිලන්ත බනින්ද ඒ නිසා එහෙම තමයි අපි කොහේ ඒකෙන් සාපරණය නෑ කියලා සයියෙ ඉදමනේකින් සමාවෙන් තීරණය දෙලකට කතාට මෙතන හඳුන්වන්නේ මොකද්ද සයියක පරාදීස සයියකේ සයියකේ සත්‍යය කරනවා ඉස්සර පාවිච්චි වෙන්නේ යා. රටහක් කපලෝ. මේ බෞද්ධ ප්‍රතිපදාව කියන කතා කරන්නේ. ඒකත් ඒ තේරෙන්නේ. එක්ක ඒක සමානවන්නේ ඔක්කොම පාවිච්චි කරන්නේ කාලය ගත කරනකොට මේ පුද්ගලයාගේ සෑම කොටසකම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. තමයි බන්ධ කරන්නේ. ජඩලා නිච්ච කාස්තක කාම ශක්තිය. ඒක අකාමයේ කාම ස්කන්ධ ගාන යෝගයෙන් අත්තකම ගානේ යන මහා කර්කස සත්‍යය කියවා අස්සෝම බහින අර සිටි බහින මම නීතියන්නේ ගන්නේ කියන මොකද කියන්නේ අත්ත හොත කලාපකට වයිස ඉස්සස්සලා මොනකටද කියන්නේ ඉස්සස්සලා දාන්නේ ඒක නිදා ඒක ඉස්සස්සලා දාන්නද යම් බකර නරකේ වදිනවා නමුත් දැන් වදා කරන්නේ හොඳ හොඳ හොඳ හොත කලා ඒ කියන්නේ හයිම කාමෝ සදානුභාවයක් කරත් බොහොම සෞන්දර්යයි. දැන් මෙතන රහතන්ගේ කතා කරන්නේ ඒකේ ඒ යා සෞ ක්‍රියාත්මක වෙමින් කරමින් කරමින් කරමින් බලයෙන් කරගෙන කරගෙන යනකොට ඒක શબ્ද කරගෙන ස්පර්ශ කියන්නේ ඔය අනිදි පහ ආශ්‍රිත අසකලනෝ කියන ශරීරය හදාපු කාර්යයක් පහ. හොඳ සංයක් හොඳ සංයක් කියන්නේ. අදිනවා වැඩ කරන වෙලාවට තමයි පරිසිද්ධේන සංකේ සංකේ පරිසිද්ධේන කියලා කියනවා. සංකේ ඉන්දියන පරිසිද්ධ ඉන්දිය පහ පරිසිද්ධේන ආ මොකද මේ ඉන්දිය පහ කියලා කියන්නේ අසත්‍යත්ත සම්බන්ධව වැඩ කරන ආ රූප රාගයේ තියෙන කාම්බ. අපේ කලක් එක්ක වැඩ කරන ශබ්ද කාමී කියන කාම්බ. ආකාරයෙන්ද එදිරියට තමයි ඉන්දියා ලැබෙන්නේ ඉස්හාම නරකක් සර්කාරියකනේ දින අපිට ඉතාලියේ ආදි කියලා දෙන්න. මොකද අපි කෙටියෙන් ගත්ත ක්‍රේම් කියනක හැදෙන සුද්ධ මෙතන ක්‍රේම් කිය අමරාතේ විරෝධයේ මුකුත් නැති නිසා සම්්‍යක් සත්‍යයට පත්වනාවේ සාන්දම් කෙරෙහි යනවා. එතකොට මේ ගණන්දම් පුරුදේ කරක්තිච්චන හැදෙන විදිහ නිසා මෙයාට මනෝභාවයේ දැන් අපිට මතක් වෙන්නේ සතහන්නක සතහන්න සීල මොනවාද? සිංහලයෙන් හිතනකොට සිංහලයෙන් මෛත්‍රිය නැත්නම් ඒකේ සමාව දෙවසිකක් පහළ. ආස්තකින් පංගම් පහළ. දෙකෙන් මේ සරිත්‍රාම බුදු. මේ දිලේ ඉතිරි. ආකාසාරෙන් තාරේ. ආකාසාරෙන් තාරේ කියන්නේ මොකක්ද? ඒ ලෝකයේ දෙක බලනකොට ඒ කිසි විදිහකින් සමන්ත පහරේ තියෙන එයාට දුක්කම දුක ශික්ෂකකේ ඒකෙන් හිතන්න බෑ සම්පූර්ණ ගන්න එයාට හිතන්න බෑ සිංහල කියන්නේ සම්බුද්ධ දීමට සීලාදේ සිටින කොට. ඒ කිච්චක එළිය එයාට අතර පොඩි කිච්චකමක් තියෙනවා. ඒක කියන්නේ නැත කියලා. දැන් හැම මිනිස්සක් ගන්න භාෂාව දැන් එන්නේ එන්නේ මොනේ දහකින් මොනවා. දැන් එන්නේ එයාලගේ අර කිච්චක විතරද එන්නේ. ආයෙත් කියන මොනවද? ඒක සම්බන්ධ දෙයක්. සත්‍යය ගන්නවා. ඒක තමයි betul jangan mencari dia dengan ketua dan ketua tetangga tetap kita kat macam kita lihat ni kita kalau dia harus banyak ya jadi ada media terus macam dia ada sesuatu sedikit dapat ni ada hanya mencari kita kita tak tahu kita pun mencari අපට කනේක මානසික බෝධ සාධිනවට හඳුනන සියල්ලෝ හඳුනන සියල්ලෝ සමහරට යම් කිසිවක් ඒ ගැන හිතන්න නෑ ඒක පුදුමයි ඒක හිතන්න හිතන්නවත් නෙවෙයි පරිහරණය වෙනස් කරන්න තමයි ඕක හිතන්න තියෙන දෙයක් නෑ ඒක එහෙම සම්බන්ධයෙන් මුකුත් නෑ ඒකට ඒකට උත්තර වෙන්නේ කියලා හිතන්න ඔක්කොටම දෙනවා නම් අගේ යන්නේ. ඒ මගේ. ඒකයි ඒක පස්සේ යන්නේ. ඒක ඉස්සෙල්ල ඉඳලා ගන්න ගොඩක් වෙලා තියෙනවා. මොන මොන මොන මොන මොන මොන சிம்பிளா சந்திரியில் சிம்பிளா എനിക്ക് സൗകര്യങ്ങളില്ല ജോലിയുടത്തിൽ സഹായങ്ങളില്ല അതുകൊണ്ട് എല്ലാവരുടെ കൃഷിയിലൊക്കെ സമയത്തിന് അസാധാരണ സൗകര്യങ്ങളിൽ നിയന്ത്രണം പ്രായത്തിലേക്ക് തീരെ ചിന്തനാഗ്രഹങ്ങളിൽ ചിന്തനാഗ്രഹങ്ങളിൽ മക്കളാണ് ഹൃദയത്തിലാണ് ചെയ്യുന്നത് ഏത് മുഖത്തിന് അറിയാം ചില വീട്ടിലേക്ക് വിജ്ഞാനം هي تخلي الرجالة في الموسم الشتاء هذا هذا اللي بيدير يكبر هذا المسير هي اللي تريدها في البداية الدين جل كل ما يتنسي فإذا كان لنا عن كذا كذا ما تقول هذا من جزء كثير كلمة هذا من هذا هذا كلمة هذا مثل مثل مثل مهارة ولا كذا هذه من الكلام الثاني إيه كلمة ඒක වෙන්නේ අර ගති සියල්ල ගති සියල්ල තමයි අපලකට දිගට වෙන්නේ. ගති ගොඩක් නෙමෙයි ඇලුම් ගොඩක්. නමුත් ඒ ඇලුම් ගති යටකට මොනවද කියන්නේ කියන්නේ. මොකද අන්න සම්පූර්ණ කරගන්න ආසාවක්. ඒක ඒ කියන්නේ අරුතක් දෙන්නේ ලංකාවේ මෙලකාදම් වලින් යන කෙනෙක් හිටියා විද්‍යාඥයෙක් නේද? තමයි මහානික ආදරේ සාධනයි. ප්‍රාණික දන්නේ බයිජන්නේ මොහොත. ඒ බයිජ කෙනෙක් හිටියා ගහන්නේ. අය ආකාරයෙන් අරේක ගහන. අදිරිකන්. ඒක පාස්සිය කොළලකට ඉදිරි දිගට විශ්ලේෂණය කළා. කොටස් කළා වෙන කළා. සත්‍යය කොටස් කළා. මෙන්න මෙතන ඉඳලා යනවා. මෙන්න මේ විදිහට තමයි හරියට හරියට. ඒක දිගට යනවා. ඒ සිතිවිලි වලට උන්ගේ කෙලෙස් සිතිවිල්ල. ඒක අත්‍යන්ත වැදගත්. ඒක යමෙන්ද කියලා බුදුන් වහන්සේ හරියට කියලා ලැබෙන්නේ. ඒ දෙවියන්ගේ කතා කරනකොට එය සංඥාන ඒ කියන්නේ කතා සංඥාන් දායක වේ කියන අර ඒක දෙන්නේ ඒක සංඥා නෑදී. ඒකත් ආ මේක සනාපත්‍ය සංඥා බින්දක්ද? නෑ. සංඥා බින්දක්ද? පරිණතයට දැක්කේ එකන ජීවිතේ පිළිමය කොර දැක්කේ කරන්නේ අවසානයේට ඔයගේ ආකාසානන්දදී කියන්නේ අපි කියන්නේ ලෝකන්නේ ලෝකන්නේ කරේ සිත් චිත්තකත්වයට ඇවිල්ලා සංඥාවේ දෙකින් වලට පිළිමකින් සිද්ධන්නේ සංඥාවේ කියනවා ඒ වේදනාව දැනගන්න සත්‍යයි කරන්නේ අයි කරන්නේ දැන් සම්පූර්ණයෙන්ම එයා කරන්නේ සිද්ධ කරනවා. ඊට පස්සේ අතුලින් කරනවා. ඊට පස්සේ කරනවා ඒක තමයි. ඊට පස්සේ තමයි නිරෝධයකට කරලා පරිණිරාමයකට වෙන්නේ. ඒක තමයි. හත්සේ මේ ඒ සීල ඒ අන්තරත් කරන අපි මෙතනදී දෙකක් කියන්නේ මේ ප්‍රයෝජන ගන්න බෑ ඒක නිසා. මොන්නේ ඒ ජීවිතේ සාකලෙදී අන්න. ඒක දෙන්නේ කියන්නේ මොකක්ද? යමෙක් ජීවිතේ එනකොට යමෙක් ජීවිතේ සමහරවල් ජීවිතේ මගේ ජීවිතේ හරියට. ඒකට දැන් අපිට කියන්නේ ජීවිතේ ගන්න දෙයකට කල්ලා නෑ. මෙතන ජීවිතේ ජීවිතේ තමයි ලැබෙන්නේ. ලැබෙන්නේ බලා ගන්න. හොඳයි අපි ආකාසානන්දයන් සියලු ස්වરૂපය අපේ ජීවිතවල ඉස්සර පුතා ගැන දුවගෙන ළමයි ගැන තාත්තට යමක් හිතුණා. දැන් දැන් ඒවා හිතනවා අදුනා. ඒ ගානට හිතලා. නේද? ඒ ගානට හිතලා. ඒක ඔක්කොම එකපාරින් කරන්න බෑ. අපි පොරවගෙන ලෝකෙට මොන වැඩි. ඒක නිකන් තුනි මුනි ගායකට ඒ ගලන්ත ගාන සමාස ගන්න ගන්න ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ඒ තමයි ඒක තමයි අර මොන්නේ ඒවා පිළිබඳව ඒවා පිළිබඳව සිංහලෙන් කියලා තියෙනවා. ඒකත් අනිවාර්යයෙන්ම ආත්ම සම්බන්ධව ආත්ම සම්බන්ධව සම්බන්ධ වෙන්නේ ඒ හැංගිලි කිසිමකක් නෝතේ ඒ පිළිබඳව විනෝද මේක සම්බන්ධය කලින් සිට කිසිමක් නැති නිසා ඒ වස්තුවේ හැඳින්වෙන්න වෙනස් වෙන නිසා මට ඒකෙන් ඒ ලෝකේ නැත්නම් හේත ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී කිසිවෙකි අසකේනගේ ජීවිතාවලියන කිසිවෙකි මට කිසිව සිද්ධ කිසිවක් නැහැ ඒකට කිසිවක් නෙවෙයි මා අනත්ත අර්ථය සත්‍යම කිසිවක් නැහැ මේ වගේ මේ ඔක්කොම කරන්නේ මගේ ඊවලින් කරනවා මොකද මම ගාව තියෙන්නේ මගේ විතර ඒක නිසා ඒ කිසිවකින් කිසිවක් මට කරන්න දෙයක් නැහැ ඒක නිසා ඒවා එක කොටසක් මම කොටස ඒකට ඒවා එක කොටසක් මම එක කොටසක් කියන මේ දෙදෙනෙකපත් එක්ක ඇති මේ දෙදෙනෙකපත් එක්ක ඇති ඒ පුද්ගලයා ලෝක ලෝක ලෞකික ලෝකෝත්තර කියලා අපේ ජීවිත විග්‍රහ කරනවා ලෞකික කියන්නේ ලෝකෙත් එක්ක ඇලිලා ලෝකෙත් එක්ක සම්බන්ධකම් පවත්වන චිත්ත ස්වરૂපයේ තිබුණා ලෞකික. මොකද මේ ලෝකෙත් එක්ක සම්බන්ධකම් පවත්වන කිසිමේ චිතේ නැහැ. මේ පුද්ගලයා කියන්නේ ලෝකේ තියෙනවා ලෝකේ සියල්ල තියෙනවා ඒවා හඳුනන ඒකේ ලෝකේ කිසිම සම්බන්ධයක් නැහැ නේද? ඒක ලෝකෙ නතර වෙනවා. කියන්නේ මේ ලෝකෙ දිවි. ලෝකෙ දිවිලා يكتشفون لها يتلقى علما يجب فينا ويكفينا وينتهي تماما لمني نيتيا لمني كمان لمني دليل وتسهل في جيد جيوتنا وانا ඒ ජීවිතේ සුද්ධලයට මනෝ දහතේ මනෝ විඥාන දහතේ මනෝ විඥාන දහතේ දෙන්නේ ඔන්න කරුණු ප්‍රේතලේ ඉන්නවා කිසිම නැහැ හැදෙන්නක් දැතියෝ ඒකේ විතර කරුණක් නැහැ රෝග කිසියක් මට ගැටි වියක් නැහැ. හැඳිනීමක් කරත් වෙනවා කියන්නේ. මේ කෙනෙකුට සිද්ධ වෙන දෙයක් නැහැ. කියලා ඒ කොල්ලලාද කියන්නේ. හැම වෙලාවෙම එහෙම කියන්නේ නැහැ. ඒක තමයි හිතන්නේ නැහැ. ලෝක ගැන යාට හිතන හිතේ විග්‍රහ කරනකොට තියෙන දෙයක්. ඇයි කාලාන්තරය බොහෝ කලක් තිස්සේ ඒ පුද්ගලයා අර මේ මොකද්ද පස්සේ අර පිළිවෙත අර ශික්ෂා හික්මීම කරගෙන කරගෙන කරගෙන ගියලා අර ඔබ කොහොම පුළුවන් නේද සුද්ධ කරේ පුජා ලැබෙන අය කියලා නේද ඔන්න ඒකයි අද කියන්නේ ඒකයි තවත් එකක් කියන්නේ ඒක තමයි සම්පූර්ණ එකක් නේ ඔබේ පිළිසෙට ගන්නන්න මට ආරාධනා මොකද ඒ ගම්මනි සංසි ආයසතු මහන්සේ මෙන්න මේ නිර්විය මාළුවේ කහකලේ පිළිබඳ ඒ නවත්තා ගැනීමට උත්සාහයක් ගන්න. ඒ ගැන වැඩි කිසිම අපිට ප්‍රයත්න ගන්න නැහැ. ඒකර සත්‍ය දහදලෙන් දේරුම සඳහා මුස්ලිම් බෞද්ධරටක් වශයෙන් ගණන් ගන්නවා. ඒකෙන් දේරුම සඳහා ඒක අපරාජයක් වේ රටේ කරන්නේ මුස්ලිම් විස්සක්කේ දෙන්නල අවබෝධ කරලා ඒක නවත්තා ගැනීමට උත්සාහයක් ගන්න. ඒක පිළිබඳව යම් නිමිති තුන කහකට ඒකලක් කියන්න මම ස්ටේජ් ක්ලාස් කියලා ඉන්නේ. ඒක නිසා මම මේ පිටට කියනවා මම ඒක රේස් කරලා නෑ. ඒකේ මේ ආදායම් ලබන එහෙම මොකද කරන්නේ? ඒ පුල්කමත මේ අය සතුට කෙරෙකට ජීවිත කෙරෙකට සම්බන්ධ වෙන්නේ යන ආරාධනාවක් තියෙනවා. ඒක නිසා මේක ඒ දේශනාවට මේ දුන්නු කවුරුත් පුළුවන් විදිහට කම්දීලා මේ තේරුම් ගන්න මතක් කරනවා. ඒක නිසා මේ අවස්ථාවේ දම්බේ තියෙන පිටසෙන් මේ දේශනාවට කන් දීලා ගත්තා වූ මානසික තීරණ අත්යෙන්ම කියන යම්සි මේ මේ සත්‍යයක් කියන්නේ ඒක ඉදිරිපත් කරන්න ඕනේ. මේක වෙලා තියෙනවා. සාමාන්‍ය විදිහේ සමන්ද මුකුත් නැති කම. අන්නේ. අර ඊට පස්සේ තමයි ආත්මිකව බවට පත් වුණාට පස්සේ ඒකේ ආකාශ විඥානන්ට කියන කියන්නේ හිස්ුණාට හැඳිනීම තියෙනවා. ඒ පින්තීරේ මේ විචාරය ලැබෙනවා. ඒකට ආසින්දනාට ඉන්නම හැඳිනුවාට එහෙම හැඳින්වීමක් තිබුණාට තමන්ට ඒන් සිද්ධ වෙන දෙයක් කිසිවක් නෑ. ඒ තමන්ට එන අනර්ථයක් හෝ අර්ථයක් මොකද? ඒක තේරෙනවා. මුල් තත්ත්වයෙන් සම්බන්ධය කැඩෙනවා. මුල් තත්ත්වයෙන් දෙන්නේ දෙන්න හේතුව සම්බන්ධය කැඩිලා. දැන් මුකුත් මේ ගැන බගසීමක් නෙවෙයි නෑ. ඒක හිතට දැන් ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධය මොකද්ද? එකේ එකේ හඳුනන එක විතරයි. ඒක පිළිගින්න දෙන්න කියන්නේ මොකද්ද? මුකුත් දෙන්නේ නැහැ. ආකින් ගන්න. කිසිවක් දෙන්නේ නැහැ. අර විදිහට හිස් කරලා ගත්තා. ඒක අවසර දැන්. ඒක බැහැ ඇතුළේ ඇතුළේ ලොක්කේ එතන තියෙනවා කියන එකයි වෙන්නේ. ඊළඟට තවත් ඒ පුද්ගලයාගේ සිට දිනු ඒ මත්තමින් දිනනකොට එයා ධ්‍යාන වලට සංවාදනය කරලා අපි පිටරට දෙනකොට දැනෙන්නේ නැහැ. මොළේ සංඥාව ඒ සත්‍යක ඒ සත්‍යක වැටිච්චට පස්සේ තමයි සංඥා වේදේක නිරෝධය කියන්නේ ඔය දැනීම විරුත් මට වැඩක් නැහැ කියලා හිතට ඇති අයිය. ඒක මොකද දැනෙන්නේ? ඒක සත්‍යය ඒකේ මහත්ය පස්සේ ඒක. පුළකින්නේ. දැන් මේ දුන්න තීසත් ආගේ මම කරපු ආරාධනාව ඒ කොහොමද? අනිත් සුලෝකේ දේශනා ඒ මේ අස්තනාතල් මහා මාගේ तो समझ में तो नहीं लेकिन लाइफ में क्या है අපි අද දෙන මේ පොසත් දැක්කම කියන ව්‍යාපාරයක් ගන්න කියලා. අද ශ්‍රී ලංකාවේ බෞද්ධයන්ට විශාල වශයෙන් සංකීර්ණ වෙලා තියෙන්නේ පන්සේ කැලෙන මේ නීතිමත් ව්‍යාපාරය කියලා පැහැදිලිව තේරෙනවා. මොකද මේ හිතන්නේ නීතිමත් ව්‍යාපාරය නිසා. නැත්නම් අපේ මේ සංකල්පනාට විචාර නැතනයි කියන කල්පනා කරන්නේ නීති පැත්තට අපේ ඇතුළත් තියෙනවා. ඒක ඒකමත් විභාගයේ ඉදිරිපත් කරන්නේ නීතිමත් වගාවක් වශයෙන්. සම්මාස දැකලා ඇති උදාහරණ වලට ගන්නකොට මුද්‍රණය නීතිය මතින් වගාවක්. අනිත් වගේ අපේ භූමියත් අපේ රටවල මේ රටේ බහුලයන් විනාශ වෙන විදිහේ විශාල අන්තයක් අපිට තියෙනවා. ඒකෙන් කිසි කෙනෙක් තුළ විරෝධයක් නැති නිසා අපි කල්පනා කළා ලංකාව පුරා විකාර ව්‍යාපාර ගෙනියන්න. ඒකේ ගොලාබියට තමයි මේ එකක් වෙලාගේ පටන් ගන්නෙ. එකක් වලට අපේ දෙයක් කරනවා. මම ඉතාමත්ම කෙටියෙන් කතා කරන ඉඳන් ඉතිහාස වෙනතනින්ද තමුන්ලාගේ වැඩි අවධානයක් ඇති කරන්න කල්පනා කරනවා මේ නීතිමත් ව්‍යාපාරයේ ඇතුළතින්ම සැලෙච්ච ධර්ම ප්‍රහාරයක් බහුජයද. ඒක තේරෙන්නේ නැහැ. ඔය තේරෙන නිසා අපි හැමෝම දිහා බලලා ඉන්නවා. ඒ නිසා අතවශ්‍ය වැඩකට සංඛ්‍යාවලින් මේ වැඩ කරනවා. ඒක සම්මානකට වැටෙහි අපේ මේ ප්‍රශ්නේ කොයිතරම් ගැඹුරද කොයිතරම් අපේ ජාතික ප්‍රශ්නයක්ද කියන එක. මම මෙන්න මම පෙන්නන මේ සංඛ්‍යාවලින් වෙන අනුරාධපුරේ වලන්නේ අනුරාධපුරේ තියෙන අක්ෂර 10 තකාක තියෙන අනුරාධපුරේ තියෙන 214 අක්ෂර 10 තකාක මුදුන තකාක. විස්සත් වෙන පරිච්ඡේද අක්ෂර 30 30ක් තියෙනවා. මේ විදිහට ලංකාව පුරා ගන්න තියෙන මුදුන තකාක 1278ක්. අපි දන්නේ සමානට අපි හිමි කියමින් අපි පිළිගන්න එක අපි දන්නවා. ඒක සමුන්නාන්සයන් විදේශයේ බුද්ධිමත් ඥානවන්ත සමුන්නාන්සයන් ආරාධනා කරන්නේ. ඉඳීම කරන්නේ අපි මේ ඉදිරියට යන නිර්මම සියලු ව්‍යාපාරයට අපේ මේ පත්‍රික අරගෙන පුළුවන් තරම් ප්‍රචාරය කළා. ඉදී අපි ගමන් කරන විදේශ වැඩවලට සහාය දෙන්න කියලා. ඒක සම්මාසකාරයෙන් ගන්න මේකට විදිහට විහෙල හැදීමක් දෙනවා. මෙතේ කියලා එනකන් දෙන ගැන අපේ වාස්තවික සාමහන්තට අනේක වාරයක් මේ දේවාත ප්‍රාර්ථනා කරමින් අපි හැමදාම දේවාත දේවාත ප්‍රාර්ථනා කරනවා කියලා. ඒක හැබැයි මොනවා තමයි කරලා එතපි දෙවිම ප්‍රවාහයෙන් බෞද්ධුනේ ඒ අපේ සාමකාමී අවිංසා කියනවා දෙවිසයි. ඒක අපි තම තමන්ට හැරෙම එකක් ඉන්නේ. ඒක කියන්නේ තම තමන්ගේ සම්පාදන සිත්වලින් ඒ පිළිබඳව තමන්ට කරා කියන්නේ සහාය කරන උදාහ වෙන නිසා කිසි කිසි අවස්ථාවක මේ ගැන විවේචනයක් නම් කරන්න එපා. ඒ නානා මතධාරී ලෝකේ ඉන්නවා. ඒක සම්මුලිත ඒක අපල්ලට යටිනවා ඒක ඕනේ නෑ. මේ අදහසට කලයක උදව්වක් කල හැකි සහායක් දෙනවා කිසිලුකෝ හැදී. ඒක තමයි බෞද්ධ තමයි කරා කරලා. ඒත් අපි ඉතිහාස කරගත්තා මේ මේ මේ කාකාරෝ සැස්තරගත්තා මේ අවස්ථාවේ तो सकल कुछ दिन संभाव है लोकपाल के शासन काल के लिए स्थान का तन स्थान का सपा का सुधार स्थान का अभी द्वितीय में दिए रहा हम यहाँ मीटिंग अनुमोदन में मेरी और मोहन बहुत है ඒ ගුණයන්ගේ යුක්ත පුද්ගලයන් බවට පත් වී තම තමන්ගේ ජීවිතවලට අන්‍යයන්ගේ ජීවිතවලට සැලකීමේ පුද්ගලයන් බවට පත් වීම දෙවියන් රාජ්‍යයේ ආශිර්වාදයෙන් වේවා ඒ වගේම ඉන්දියානාගතේ කරමින් සිටිනා මේ වටිනා පුණ්‍ය කර්මයන් සියල්ල සාර්ථක අන්දමින් කරගෙන ඉන්දියා සමූහයට කාටත් යහපතක් වෙන ආකාරයෙන් මේවා ප්‍රයත්න කර ගැනීමට සහ උපකාර සහය හොස්සා ඉන්දියා සමූහයට තම තමන් නවීන සේවය කරන දී නෞකියාදී නෞකියාදීට මේක බින්දුන්නක් නෝසතුන්නක් තමදවන්නක් මේ සත්‍යේ කාන්තෙන් සියලු දේවල් අන්නා වූ අමාමහනියම් පිළිසේ දේවාන් පිටත කරගෙන සත්‍යවතා සම්මේ സംവത്സരകാലേ ചത്താണോ ബ്രഹ്മവന്ദന്തി ആയുവല്ലോ സുസമ്പദം ആയുരാരോഗ്യ സമ്പത്തി സത്യസമ്പത്തിനേറ്റോ നിമ്പാതി സമ്പത്തി വിനിലോകേ സമിജ്ജസി